ජාගරස්ස බික්කවේ බික්කුණෝ විහරතු සතස්ස සම්බජානස්ස සමාහිතස්ස පමුදිතස්ස විප්පසන්නස්ස තත්ථ කාල විපස්සිනෝ කුසලේසු ධම්මේසු දින්නම් ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකං කං දිත්තේම ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතායාති සින්වත්නේ අද ජාගර සූත්‍රය කියන එකෙන් ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ ජාගර සූත්‍රය කියන එක අතුලත් වෙන්නේ ඉතිඋත්තක පාළිය මොකද්ද මේ ඉතිඋත්තක පාළි කියලා කියන්නේ එදා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලේ කොසඹෑන සාමාවතියගේ සේවිකාවක් වන පුජ්‍යතර උපාසිකාම බුදුරජාණන් වහන්සේගෙන් අහගෙන නැමත සාමාවතී ප්‍රමුඛ පිරිසට ඒ ධර්ම දේශනා ඒ අය මාර්ගඵල අවබෝධ කරගත්. ඒ කුජ්ජුත්තර උපාසිකාව සාමාවති ප්‍රධාන පිරිසට දේශනා කරපු ධර්ම කැටි කළා සූත්‍ර 112කින් යුක්ත ඉතිඋත්තක පාළිය කියලා ග්‍රන්ථයක් ත්‍රිපිටකයට ඇතුළත් වෙලා තියෙනවා. අනේ ඉතිඋත්තක පාළියට තමයි මේ මාත්‍රිකා වශයෙන් සමාගත්ත පාළි පාඨය ඇතුළත් වෙනවා. මේක විශේෂයෙන් මේ භාවනා කරන අයට ඊ타මත්ම ප්‍රයෝජනවත් ඊ타ම පිරිසුදු භාවනා මඟ පෙන්වන දේශනාව අපි ඒ ගැන පසුව සලකා බලමු බුදුරජාණන් වහන්සේ වදාරනවා ජාගරෝ චස්ස භික්කවේ භික්ඛු විහෙරේ මේ පළවෙනි පදේ තමයි ජාගරෝ කියන්නේ ඒ පදයෙන් අදහස් කරන්නේ ජාගරයාන යෝගයෙන් යුක්තව වාසය කරනවා කියන එකයි මොකද්ද මේ ජාගරයාන යෝගය කියන්නේ ඈත අතීතයේ ඉඳලම බුද්ධ කාලෙත් දිවා රාත්‍රී දෙකේ වෙහෙස මහන්සි වෙලා භාවනා කළා. අද වගේ ස්වාමීන් වහන්සේලාට දානමාන ගිලම්පස ළඟටම ලැබුණේ නැහැ. පින්ඩපාත කරලා තමයි දාන ටික හොයාගන්නට ඕන. ඉතින් අලුයම් කාලේ අවදි වෙලා අද අපට වගේ ගිලම්පස නැහැ ඇල් වතුර ටිකක් වළඳවලා වතපිළිවෙත කරු. චෛත්‍ය වත බෝධි වත විහාර වත ආදී මේවා කරලා එළියුණාට පස්සේ ටිකක් දවල් වුණාම තමයි පින්ඩපාත යන්නේ. ඉතින් පින්ඩපාත ගිහිල්ලා දානේ හොයා ගන්නට ඕනේ. මේ අපේ රටේ නම් උදෙන්ම ස්වාමීන් වහන්සේලාට කඳ පූජා කරන සිරිතක් තිබිලා කියලා. ඉතින් කඳ ටිකක් හෝ වළඳලා දහවල් දානේ දෙනතුරු භාවනා කරලා ඒ ගමේම කොතන හරි පිළියෙල කරලා තියෙන තැනක දහවල් දාණය පින්දපාත කරගෙන විහාරයේ තියෙනවා. ඇවිල්ලා දාණය වළඳලා අර පින්න පාතගේ අමාරු කනොත් දානේ වැළඳුව ගමන් කියන අමාරුකමක් නැති වෙන්න පයක් සමාරක් විවේකම ඉන්න. ඊට පස්සේ භාවනාව පටන් ගන්නවා. වාඩි වෙලා භාවනා කරනම සක්මන් භාවනා කරනවා නීවරණයන්ගෙන් හිත මුදාගෙන මේ භාවනා වාරයේ රාත්‍රී 10 වෙනකම්ම යනවා. මධ්‍යම රාත්‍රියේ වන රාත්‍රී 10 ඉඳලා දෙක වෙනතුරු සැතපෙන්න කියන බුදුරජාණන් වහන්සේ වදාරනවා. දෙකට අවදි වෙලා නැවතත් වාඩි වෙලා භාවනා කරමින් සක්මන් භාවනා කරමින් නීවරණයන්ගෙන් හිත මුදාගෙන එළිවෙන තුරාවටම භාවනා කරනවා මෙන්න මේක තමයි జాగරියාන යෝගය කියන්නේ జాగරෝ චස්ස භික්ඛවේ භික්ඛු විහෙරේය කියලා බුදුරජාණන් වහන්සේ වදාළ මේකයි. මානෙනි జాగරයාන යෝගයේදී වාසය කරන්න. තවත් තැන්වල මේ జాగරයාන යෝගයේ කියන එක බොහෝම ඉහළ මට්ටමකින් දේශනා කරනවා. මේ జాగරයාන යෝගයේ එදෙනකොට අදාද නාද හැටම මාර්ගඵලයක් ලබා ගන්නේ කියන සත්‍යයට පත්වන බවයි දේශනාවේ සඳහන්. ඡාන්න ඒකයි මෙතන දේශනා කරන්නේ. ජාගරෝ තස්ස භික්ඛවේ භික්ඛ විහෙරේ. ඊළඟට තියෙන සතෝ සම්පජානනා සතෝ කියන්නේ සිහියෙන් යුක්ත වෙන එක. සම්පජානා කියන්නේ නුවණින් යුක්ත වෙන එක. සම්මත්ත සම්බදාච්ච කම්මඨානාවිජහන වශයෙන් සතේ අයප්පාස්සයන සතෝ හැමතැනම හැම අවස්ථාවෙම තමන් වඩන කර්මස්ථානය අත නොහැරීම මතින් සිහියෙන් වෙන් නොවි වාසය කිරීම තමයි මේ සතෝ කියලා වඩන. චතුබ්බිදස්සපි සම්පජාඤ්ඤස්ස වශයෙන් සම්පජාඤ්ඤ. සතර සම්ප්‍රජාඤ්ඤය වශයෙන් සම්පජානෝ කියලා වඩන. මේ බුද්ධ දේශනාවේ බොහෝ තැන්වල තියෙනවා මේ සතෝ සම්පජානා කියන පදද ඒක අපි සරල වශයෙන් විහමහාර කරන්නේ සිහි නුවණ සිහි නුවණ පිහිටවා ගැනීම කියන මේ සිහි නුවණ පිහිටවා ගැනීම කියනකොට මේ භාවනා කර්මස්ථාන පිළිබඳව නිරන්තරයෙන්ම සිහිය පවත්වා ගැනීමයි අදහස්. දැන් මෙතන සම්පජානෝ කියන පදයක්. සම්පජානෝ කියන්නේ සම්ප්‍රජඤ්ඤය කියන එක සම්ප්‍රජඤ්ඤයෙන් යුක්ත ඒකට සිහියත් සතියත් ඒකාබද්ධ වෙනවා. මේ සිහිනුවන කියන දෙකම එකටම ගමන් කරන යුගල ධර්ම. සම්පජානෝ කියනකට ඒ චතුබ්බිදස්සපේ සම්පජඤ්ඤස්ස වශයෙන් සම්පජානෝ කියලා අර්ථ විවරණය කළා කියලා. සතරාකාර සම්ප්‍රජාන්‍ය වශයෙන් සම්පජානෝ කියන පදේ මේ තේරුම දෙන්නේ. මොනවාද මේ සතරාකාර සම්ප්‍රජාන්‍ය කියලා? සාත්තක සම්පජාඤ්ඤය සප්පාය සම්පජාඤ්ඤය ගෝචර සම්පජාඤ්ඤය අසම්මෝහ සම්පජාඤ්ඤය කියලා මේක සතරාකාරයකින් බෙදී යනවා. සාත්‍යක සම්පජන්‍ය කියන්නේ යම් භාවනා යෝගියෙක් නම් ඒ භාවනා යෝගියාට යම් කටයුත්තක් කරන්න තියෙනවා. ගමනක් හෝ යන්න තියෙනවා. එතකොට කල්පනා කරනවා මම මේ ගමන ගියොත් මේකෙන් මගේ භාවනා කර්මස්ථානයට වෙන අර්ථය මොකයි? මේ කටයුත්ත කළොත් මගේ කර්මස්ථානයට ඇති වෙන අර්ථය මොකයි? අර්ථයක් සිදු වෙනවද? අනර්ථයක් සිදු වෙනවද? මේම හොඳට සිහිනුවණෙන් කල්පනා කරලා බලලා ගමනක් හෝ යාමෙන් යම්කිසි කටයුත්තක් හෝ කිරීමෙන් තමන්ගේ භාවනා කර්මස්ථානයේද බාධාවක් පරිබෝධයක් වෙනවා නම් ඒක අත්හැරලා ඒ අරතේ සලකා කටයුතු කිරීම තමයි සාත්‍යක සම්පජන්‍ය කියලා කියන්නේ. මේක භාවනාවට පමණක් නෙවෙයි. සාමාන්‍ය ගිහිතෙන් උතුම්ගේ ජීවිතයටත් ඉතාම ප්‍රයෝජනවත්. එන් තමන්ට යම්කිසි ගමනක් හෝ යන්න යෙදෙන. මොනහරි කටයුත්තක් කරන්න යෙදෙන. ව්‍යාපාරාදී මොනහරි පෙරෙන්නට යෙදෙන. මම මේ කටයුත්ත කිරීමෙන් මට අර්ථයක් වේද ප්‍රයෝජනයක් වේද යහපතක් වේද නොවේ මෙහෙම සලකලා තමන්ටේකින් ප්‍රයෝජනයක් ලාභයක් අර්ථයක් වෙන්නේ නැත්නම් ඒ ගමන නොගිහින් ඉන්නේ ඒ කටයුත්ත නොකර ඉන්නේ අන්න එතනත් මේ සාත්‍යක සම්පජඤ්ඤය කියන එක ක්‍රියා කරනවා. මේ විදිහට තමන් කරන කටයුතු වලින් යන්නේන ගමන් වලින් හැසිරුම් පැවතුම් වලින් තමන්ගේ භාවනා කර්මස්ථානයට අරතයක් වේදන වේද කල්පනා කළා අර්ථයක් නොවනවා නම් ඒ ගමන හෝ කටයුත්ත කරන්න. අර්ථයක් අභිවෘද්ධියක් වෙනවා නම් ඒ කටයුත්ත කරන්න. මෙන්න මේක තමයි මේ සාර්ථක සම්පජඤ්ඤය කියලා කියන්නේ. ඊළඟට සප්පාය සම්පජඤ්ඤය. තමන්ගේ භාවනා කර්මස්ථානයට යෝග්‍ය වෙනවා. යම් යම් කටයුතු වල අපි නිදසුනක් වශයෙන් ගත්තාම ධර්ම ශ්‍රවණය කිරීම භාවනා යෝගීන්ට යහපත. ඒක බඩදායකයි. චෛත්‍යාදී වන්දනාවට යාම ඒ වන්දනා කිරීම වැඩදායකයි. නමුත් ඒ තැන්වල අතිවිශාල ජනකායක් එකතු වෙලා ඉන්නවා. භික්ෂූන් වහන්සේලාට විශේෂයෙන් කාන්තාවන් නොඑක් ආකාරයෙන් හැඳ බලඳගෙන සුරංගනාවන් වගේ සැරිසරනවා නම් එතෙන්ට ගියහම මේ සුභාරම්මණය නිසා සමන්විතේ රාගාදී කෙලෙස් ඇති වෙලා භාවනා කර්මස්ථානයේට බාධාවක් වෙන්න පුළුවන්. සකල බණාහේම චෛත්‍ය වන්දනාව හොඳ වුණත් භාවනාවට සැපවත් එකක් වුණත් එතෙන්ට ගියහම වෙන්නේ අර සුභාරම්මන නිසා තමන්ගේ භාවනා කර්මස්ථානයට බාධකයි. ඒ නිසා අන්නේ වගේ දේවල් වලින් වැළකීලා තමන්ගේ භාවනා කර්මස්ථානයට යෝග්‍ය හැටියට කටයුතු කිරීම තමයි සප්පාය සම්පජඤ්ඤය කියලා කියන්නේ. ඊළඟට තුන්වෙනි එක ගෝචර සම්පජඤ්ඤය. ඒ ගෝචර සම්පජඤ්ඤය කියන්නේ අර සිහිනුවණත් එක්ක සම්බන්ධ වෙලා භාවනා කර්මස්ථානයේ අතනහර වාසය බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා ගෝචරේ භික්ඛවේ චරත සකේ වෙත්තිකේ විසයි මහණෙනි තම පිය පරතුරෙන් එන ගොදුරු බිමෙහි ඇසිරෙන කෝච වික්‍රමේ ගෝචරෝ සකෝපෙත්තිකෝ විසයි මහණෙනි භික්ෂුවට තම පිය පරපුරෙන් එන ගෝචරේ මොකක්ද ගොදුරු බිම මොකක්ද චත්තාරෝ සතිපට්ඨාන සතර සතිපට්ඨාන කාය වේදනා චිත්ත ධම්ම කියන සතර සතිපට්ඨානය තමයි යෝගාචරයෙන්ද ගෝචරය කියන්නේ. ඒ ගෝචරේ හැසිරෙන්නට අගෝචරේ හැසිරෙනත් එහෙම Tamanට මහ විපතක් වෙනවා. මේ ගැන පුංචි කතාවකුත් මෙතෙන්ට තියෙනවා. එක්තරා කැටගිරිල්ලියක් නියරක්කොන අවුව තපෙමින් හිටියා. දන්නේම නෑ ආපු ගමන් උකුස්සෙක් මේ කැටගිරිල්ලිව අල්ලගෙන ගසාගෙන යනකොට විලාප කියනවා. අනේ මම ගෝචරයේ ගොදුරු බිමෙහි නොසියන්තිය නිසයි මට මේ විපත උනේ කියලා මේ කැටකිරිල්ලේ නොයෙක් ආකාරයෙන් විලාප කළා. මේ උකුස්ස ඇහුවා. මොකද්ද මේ ගොදුරු බිම? මගේ ගොදුරු බිම මේ ගොවියන් සීසාන ලද කුඹුරු. අර මඩ කැට සහිත කුඹුරු. ආ හොඳයි. එහෙනම් මම ඔබ අතහරිනවා. ඔබ එතෙන්ට ගිහිල්ලත් මගෙන් බේරෙන්නේ නැහැ කියලා අතහරිනවා. මේ කටගිරෙල්ලිය කුඹුරට ගිහිල්ලා අර ගොවිය කුඹුරු සෑවහම ලොකු ලොකු මඩකට උඩට මතු වෙලා වේදනා කර වෙලා තියෙන ගල්වල මේ කැටයක් අස්සට වෙලා උකුස්සට කියනවා එන්න එන්න එහෙනම් පුළුවන් නම් උකුස්සා වේගයෙන් ආවා මේ කටකිරිල්ලෙම අල්ලලා ළඟට එනකොට මඩ කටේකට අස්සෙන් අනිත් පැත්තට මාරුවා දැන් උකුස්සට ආපු වේගය දරා ගන්න බැරුව අර වේලිච්ච ලොකෝ මඩ කටේක හැපෙලා හිටන් මරණයට පස්සේ මේකයි උපමා කතා. හර කැටකිරිල්ලිය නිදහසේ අවෝත අපතපා ඉන්නකොට තමයි මේ උපසට ආවොත්. ඒ වගේ අගෝචරේ හැසිරුණොත් එහෙම මාන විශේෂටපත් වෙනවා කියන එකයි මේකේ අදහස. මේ පුංචි උපමා කතාවක් කියලා දුන්නා. එතකොට ගෝචර සම්පජන්‍ය කියන්නේ භාවනා කර්මස්ථානයේ අත නොහැර පවත්වා ගැනීම. මේකටත් අටුවාවල තියෙන සතර ආකාරය. කොහොමද? හරතින පච්චාහරති, නේවහරති පච්චාහරති, නේවහරතින පච්චාහරති, හරතිච පච්චාහරති. ඒකේ අර්ථය මෙහෙමයි. හරතින පච්චාහාර. දැන් සති සම්පජඤ්ඤ කියලා කියන්නේ කර්මස්ථානයේ අතහරින්න නැතුව නිරන්තරයෙන් පවත්වා ගැනීම කියලානේ කිව්වේ. එතකොට ගෝචර සම්පජඤ්ඤය කියන්නේත් ඒකයි. හරතින පච්චාහරති කියන්නේ මේ යෝගාවචර භික්ෂුවක් අලියම අවදි වෙලා පෑන් ටිකක් වළඳලා චෛත්‍ය වත විහාර වත ආදී මේවා ඔක්කොම කළා හැමදලා තේරම කටයුතු කළා පින්දපාතය මේ ස්වාමීන් වහන්සේ භාවනා කර්මස්ථානයෙන්මයි ඔක්කොම කරන්නේ භාවනා කරා. ඉතින් ගමේ දායකවරු මේ ස්වාමීන් වහන්සේට පරම ගෞරවයක් ඇති කරගෙන වාසය කරා. ඉතින් පින්දපාත ගියහම ගමට දායක දායකාව පොරකමින් වගේ මේ ස්වාමීන් වහන්සේට පින්දපාත පූජා ඉතින් බොහෝම සංවරව කර්මස්ථානය කඩා ගන්න නැතුව වෙනස් කර ගන්න නැතුව මේ පින්දපාතේමත් පිළිගන්න. ඔක්කොම කරලා ආපහු වෙනවා. එනකොට මගදී හම්බ වෙනවා පින්දපාත ගිය සමහර සරණ භික්ෂුන් වහන්සේ උන්වහන්සේලා මේ ලොකු ආන්දරංගෙන් අහනවා ස්වාමීනි මේ ගමේ දායක පිරිස වහන්සේගේ නෑදෑය හිතවත් ඔන්න කර්මස්ථානයේ කඩේ මනවා කියනවාද ආයස්මතිනි ඒ අය මගේ නෑදෑයත් නෙමේ හිතවන්තයෝ අප කෙරෙහි මහත් කරුණාවෙන් අපට අපෝපස්ථාන කරන අය. ඒ අය නිසා අපිට දුර්භික්ෂයක් නෑ. අමාරුවක් නෑ. මේ පාත්‍ර සිරු දානමාදී ඔක්කොම ඉන්නතන් සේර මේ අය සපයන. අපේ අම්මල තාත්තල වගේ කියලා ඉතින් ඔන්න කතාව කරා. දැන් අර කර්මස්ථානේ අරගෙන ගියා ආපහු විහාරයට ගේන්න බැහැ. හරතින පච්චාහරති කියන්නේ මේ විදිහට මේ කර්මස්ථානයේ අරන් යනම ආපහු ගේන්නේ නැහැ. ඊළඟට දෙවෙනි එක නේව හරති පච්චාහර මේ දෙවෙනි පුජ්‍යලයා භාවනා කර්මස්ථානය අරගෙන යන්නේ නැහැ ආපහු අරන් ඒ කොහොමද සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා ජතරාග්නිය අධිකාරී. කිං උදේ අලුයම අවදිලා පෑන් ටිකක් වළඳලා වත් පිළිවෙත් ආදී කටයුතු කරලා පින්ද පාත යනවා රැයි. දැන් මේ ස්වාමීන් වහන්සේලාගේ ජටරාග්‍ය නිසා බඩ දැවිල්ල අධිකයි. කර්මස්ථානයක් ගන්න තී කල්පනාවක් නැහැ. ඒ කාලේ ඉදී මේ ස්වාමීන් වහන්සේලාට ඡන්ද පූජා කළා. ඉතින් රැයෙන්ම පින්දපාත ගියහම කැඳ ටිකක් ලැබෙනවා. ඉතින් මේ කැඳ ටික වැළඳුවාම අර දෙබිච්ච ජටරාග්නි ඔක්කොම නැතුව යනවා. වතර කලකෙද සිය ගාණක් නැවවාගේ හිත කය දෙකම සාන්ත බවට පත් වෙනවා. ඒ කාලේ ඔය ගම්වල විවේක තන්වල ආසන පනවලා තිබුණා. ආසන කියන්නේ මේ බංකු වාගේ වල් දීලෑලි වාගේ වගහලා හදලා එහෙම තිබිලා තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ඒ තැන් වලට ගිහින් භාවනා කරනවා. දැන් කඳ ටිකක් වැළඳුවාන් පස්සේ ස්වාමීන් වහන්සේට උන දැන් හොඳට සී කල්පනාව තියෙනවා. දැන් කර්මස්ථානයේ අතට ගත්තා වාගේ අරගන්න. අරගෙන අර විවේකස්ථානවල තියෙන ආසනයකට වෙලා භාවනා කරනවා. අටුවාමි කියනවා මේ සිංහල දීපය ඒ ගම්වල තිබුණ ආසන මේ ස්වාමීන් වහන්සේ නමක් රහත් නැවෙච්ච එකම ආසනයක්වත් නැහැ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ භාවනා කළා ඊළඟට දැන් හොඳට සිහි කල්පනාව තියෙනවා ජඨරාග්නිය නැහැ. පින්ඩපාත කරගෙන භාවනා කර්මස්ථානයෙන් ආපහු විහාරයට යනවා. මෙන්න මේක තමයි. කර්මස්ථානයේ අරගෙන යන්නේ නැහැ ආපහු අරගෙන මේ දෙවන තුන්වන්නා නේවහන දින පච්චාර අරගෙන යන කර්මස්ථානයකුත් නැහැ ගේන කර්මස්ථානයකුත් ඒකෙන් අදහස් කරන්නේ ඒ තනත්තගේ භාවනාවක් නැහැ කියන එක. සිහිනුවන පිහිටීමක් නැහැ භාවනාවක් නැහැ. සාමාන්‍ය ප්‍රකෘති ගතිය. කරන භාවනාවක් නෑ කර්මස්ථානයක් අරගෙන යන්නේ නෑ ගියන්නේ මේ තුන්වෙනි පුජ්‍යල හතරවෙනි පුජ්‍යල තමයි හරති පච්චාහාර අර විදියට මේ කර්මස්ථානේ අරන් යනවා අරගෙන හලියම අවදි වෙලාවේ තංගේ වත් පිළිත් ආදී කළා පාත්‍ර දිවුරු අරගෙන කර්මස්ථානයෙන් තමයි ගමට පින්නපාත වන්නේ. ඉතින් පින්නපාත කරගෙන ආපහු විහාරයට වඩින්නේ කර්මස්ථානයට. සමහර ස්වාමීන් වහන්සේලා ඉස්සර මේ කටේ වතුර බර වගේ ගෙන ගිය බව අටුවාවල තියෙනවා මොකද කතා කරන්න බෑ. එක ස්වාමීන් වහන්සේ නමක් බින්දපාත වඩිනවා කවදාවත් වචනයක් කතා කරන්නේ. එක තරුණ කාන්තාවක් මේ ස්වාමීන් වහන්සේ පිළිබඳව සහෝදර ප්‍රේමය ඇති කරගත්තා. සහෝදරයෙක් ඇය කල්පනා කරා මේ ස්වාමීන් වහන්සේ කතා නොකරනවාද කතා කරන්න බැරුවද කියලා. දවසක් විශාල ප්‍රමාණයක් පිරීලා ඇති කරගෙන පාත්‍රයේ පිරීලා උතුර යන්නටම වත්කම ඇති ඇති නැගණිය කියලා කිව්වා. අන්න එතකොට දැනගත්ත කතා කරන්න බැරුව නෙමේ මේ භාවනාවෙන් තමයි වාසය කරන්න කියන්නේ. මේ විදිහට කර්මස්ථානයේ අරගෙන යනවා පහු අරගෙනවා. අපේ අටුවාවල තියෙනවා මේ සියලු පසේ බුදුරජාණන් වහන්සේ හරති පච්චාහරති කියන මේ පිළිවෙලට කර්මස්ථානේ අරගෙන යනවා ආපහු අරගෙන යනවා මේ ක්‍රමයෙන් තමයි ඒ පසේ බුද්ධ ඥානය අවබෝධ කරගෙන තියෙන්නේ කියලා දැන් සතෝ සම්පජානෝ කියන පද දෙක තෝරලා දුන්නා. විස්තර කරලා දුන්නා. ඊළඟට සමාහිත. සමාහිතෝති උපචාර සමාධිනා අපනා සමාධිනාච සමාහිත ඒකග්ග චිත්තේ. සමාහිතෝ කියන්නේ මේ උපචාර අර්පණා සමාධි වලින් සමාධිමත් වීම කියන්නේ. සමාධිමත් වෙලා වාසය කරනවා. උපචාර සමාධි අර්පණා සමාධි. ඉතින් මේ සමාධිය ගැන විස්තර කරන්න වෙලාවක් නැහැ. උපචාර සමාධි අර්පණා සමාධි කියන්නේ ධානයක් ලබා දෙන අවස්ථාව. උපචාර සමාධිය කියන්නේ ඊට ඉස්සෙල්ලා ඇති වෙන සමාධිය. මේ උපචාර අර්පණා සමාධි දෙක පිළිබඳව නොයෙක් පර විස්තර කියා දීලා තියෙනවා. ඒ නිසා දැන් ඒවා පිළිබඳව විස්තර කියන්න යන්නේ නැහැ. උපචාර අර්පණා සමාධි වලින් සමාධිමත් වීම තමයි සමාහිතෝ කියලා මෙතන බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට ජාගාරියාණියොත්තේහි යෝගයේහි ජීවාසය කරන්න සිහිනුවණින් යුතුව වාසය කරන්න උපචාර අර්පණා සමාධි උපදවාගෙන වාසය කරන්න. පමුදිතෝ පමුදිතෝ කියන්නේ තමන් පුරන ප්‍රතිපත්ති ධර්මයන් පිළිබඳව තමන්ගේ භාවනා කර්මස්ථාන අභිවෘද්ධියටපත් වෙන ඇති බලමින් වීර්ය වඩමින් ප්‍රීති ප්‍රමෝදයටපත් වෙනවා ඒකයි පමදිතෝ කියලා කියන්නේ. යතෝ යතෝ සම්මසති කන්දානං උදයබ්බයං ලබතේ තේති පාමොච්ඡං අමතං සං විජානතං කියලා දේශනාවේ තියෙනවා. යම් යම් අවස්ථාවක පංච උපාදානස්කන්ධය පිළිබඳව අනිත්‍යාදී වශයෙන් භාවනා මානසිකාරයේ පවත්නවද එතකොට ලොකු ප්‍රීති ප්‍රමෝදයක් ලැබෙනවා මේ ප්‍රතිපත්ති ධර්මයන් නිසා භාවනා කරගෙන යනකොට ඒකේ අභිවෘද්ධිය ප්‍රගතිය දකිනකොට ඇති වෙනවා ප්‍රමතිත භාවය ප්‍රමෝද්‍ය කියන්නේ හිතේ සතුට ප්‍රීතිය ඇති වෙනවා ඒකයි ප්‍රමුදිතෝ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට විපස්සන්නෝ. ඒ විපස්සන්නෝ කියන අර කලින් කියාපු ටිකම ප්‍රතිපත්ති ධර්මයන්ගේ සතට වෙමින් සීල සමාධි ප්‍රඥා කියන මේ ප්‍රතිපත්ති ධර්මයන් පුරාගෙන යනකොට ශාස්ත්‍රෝන් වහන්සේ පිළිබඳව දැසගත් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඊටාම හොඳ පහන් බවක් ප්‍රසන්නතාවයක් ඇති වෙනවා. අන්න ඒක තමයි විපස්සනා කියලා මේ දේශනාව. එතකොට හිතේ සතුට ප්‍රීතිය ඇති කරගන්නවා මේ සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපත්ති ධර්මයන් පිළිබඳවත් ශාස්ත්‍රෝන් වහන්සේ පිළිබඳවත් හිතේ ප්‍රසන්නතාවය පහන් බව ඇති කර ගැනීම තමයි අදහස්. ඊළඟට වදාන තත්ත කාලයේ පස්සේත කුසලේසු ධම්මේ. මේ කුසල ධර්මයන් පිළිබඳව කාලයේ පස්සේ කියන්නේ ඒ කාලයට ඒ අවස්ථාවට උචිත ආකාරයට විදර්ශනා භාවනාව කරගෙන යාම. මෙතන විශේෂයෙන් දක්වන්නේ මේ බුද්ධංග ධර්මයන් ප්‍රයෝජනයට අරගෙන තමන්ගේ භාවනා කර්මස්ථානයේ වැඩි දියුණු කරගන්න. කොහොමද මේ බුද්ධංග ධර්මයන්ගෙන් ප්‍රයෝජන ලබන්නේ? දැන් සමාධි විදර්ශනා භාවනා කරනකොට තමන් නොහිතුවත්ව බොජ්ජංග ධර්මත් වැඩෙන. එහෙම භාවනා කරගෙන යනකොට උදාසීන ගතියක්, කම්මැලි ගතියක්, ඇලිමැලි ගතිය රෝමේවා ඇති වුණාම මොකද කරන්නට ඕන? ධම්මවිචය, වීරිය, ප්‍රීති කියන මේ බොජ්ජංග අදිෂ්ඨාන කරන්නට ඒව අදිස්ථාන කරලා ආවර්ජනය කරලා පුරුදු වුණාම අදිස්ථාන කරන්න. එහෙම කළාම අර උදාසීන ගතිය, ඇලෙමැලි ගතිය ඔක්කොම නැති වෙලා. ඊළඟට යම් අවස්ථාවක හිතේ විසිරෙන ගතිය, කැළඹෙන ගතිය වගේ ආවා. ඒ වෙලාවට පස්සද්ධ සමාධි උපේක්ෂා කියන මේ බොජ්ජංග තුන අදිස්ථාන කරන්න. එහෙම අදිස්ථාන කළාම අර හිතේ ඇතිවෙච්ච විසිරණ ගතිය, කලබෙන ගතිය ඔක්කොම නැති වෙනවා. කාලය පස්සේච කුසලේසු ධම්මේසු කියලා වදාළේ ඒකයි. කොට මේ විදිහට තව සැරයක් බුදුරජාණන් වහන්සේ වදාරන මේ ටිකම ජාගරස්ස භික්කවේ භික්කනෝ විහෙරතෝ මහණෙනි අර ජාගරයාන යෝගයෙන් යුක්ත වෙලා වාසය කරන භික්ෂුව. ඒ වගේම සතස්ස සම්පජානන සිහිනුවණින් යුක්ත වෙන සමාහිතත්ව සිතේ එකඟතාවයෙන් යුක්ත කරනවා. පමොදිතස්ස විප්පසන්නස් සිතේ ප්‍රමෝදය ඇතු සිතේ ප්‍රසන්නතාවේ පහන් බව ඇතු සත්‍ය කාම විපස්සින කුසලේසු ධම්මේ අර කියාපු ආකාරයට අර බොද්ධංග ධර්මයන්ගෙන් ප්‍රයෝජන ලබමින් විදර්ශනා භාවනාය කරන තනත්තාට දෙන්නං පලාරං අඤ්‍යතරං පරම් පාටිකම් මෙන්න මේ ප්‍රතිඵල දෙකෙන් එක ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නට පුළුවන්. දිත්තේව ධම්මේ අඤ්ඤා සතිමා උපාදිශේෂේ අනාගාමී මේ ජීවිතයේදීම රහත් බවට පත් වීම දිත්තේ ධම්මේ අඤ්ඤා කියන වදාළේ මේ ජීවිතයේදීම රහත් බවට පත් වෙන්නට පුළුවන් මේ ඉහළට කියන ළඟ ගුණ සමූහය යම් යෝගාවචරයකට තියෙනවා ඊළඟට එහෙම බැරි වුණා නම් තව කෙලස් ටිකක් ඉතුරු වුණා නම් සතිවා උපාදිශේෂේ අනාගාමිකා. අනාගත ගාමිනී බවට පත් වෙන්න පුළුවන්. දැන් මෙතෙක් කියන ලද මේ ප්‍රතිපත්ති ධර්මයන් ටික යම් කෙනෙකුට තියෙනවා නම් ඒ අය ප්‍රගුණ කරනවා. ඒක ප්‍රතිඵලය මොකද්ද? මේ ජීවිතයේදීම රහත් බවට පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනාගාමී බවට පත් වෙන්න පුළුවන්. මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ඵල දෙකෙන් එකක් ලබා ගැනීමට පුළුවන් වෙනවා මෙතෙක් විස්තර කරන ලද මේ කරුණ ටික යම් යෝගාවචරයකට තියෙනවනේ ඊළඟට තවදුරටත් මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ගාථා වලින් දේශනා කළා ජාගරන්තා සුනාතේතං යේසුත්තාතේ පබුද්ධත සුත්තාජාගරේතං සේය නත්තේ ජාගරේ ඒකෙන් අදහස් කරන්නේ ජාගරන්තා සුණාතේ අර කලින් කියාපු හැටියට දිවා රාත්‍රී දෙකේ භාවනා කරමින් ජාගරයාන යෝගයේ යෙදෙන්නා වූ තෙපි මගේ මේ වචනේ අසව යේ සුත්තාතේ පබුජ්ජත යම් කෙනෙක් කෙලෙස් නිද්‍රාවට වැටුණා අවිද්‍යා නිද්‍රාවට වැටුණා නම් ඒ තෙති ප්‍රබෝධයටපත් වේ අමදිවේ මේ බුදුරජාණන් වහන්සේ වදාරන ජාගර ඥාන යෝගයේ යෙදෙන්නා වූ කති මගේ මේ වචනේ අසව යම් කෙනෙක් කෙලස් නින්දට වැටුණා වුනම් වහාමයෙන් අවදිය ප්‍රබෝධයටපත් වේ ඊළඟට වදාරනවා සුත්තා ජාගරතං සෙය්‍යෝ මේ නින්දට වඩා නිදිවර්ජිතව භාවනා කිරීම ඊටාම උතුම් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. නින්දට වඩා ඒක ඊටාම උතුම්. සුත්තං කෝ පනාහං වික්කවේ වංජං ජීවිතාවනං වදාමි කියලා දේශනා මහණෙනි මේ නින්ද කියන එක ජීවිතේ වඳ බවක් කියලා වදාරනවා. ජීවිතේ වඳ වී යාම ප්‍රතිඵලයක් නැතුව යාම. ඉතින් මේ නින්දට කෙලස් නින්දට වඩා ජාගරයාන යෝගයය කියන නිදි වර්ජිතව භාවනා කිරීම ඊටාම උතුමයි. නත්ති ජාගරතෝ භයං මේ නිදි වර්ජිතව භාවනා කරන තනත්තාට බයක් ඇති වෙන්නේ නැහැ. කිසිම බයක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ බය වලින් මිදෙනවා කියනවා. බය තියෙනවා රාශියක්. පස්සිසි මහ භය කියනත් මේ බයක් නෑ. ජාති ජරා ව්‍යාධි චුතිච ශෝකෝ. තේකාලිකා පංච දසීච හොන්දේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක කියන මේ පහ අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයේ වශයෙන් බය 15ක් ජාති බය ජරා බය ව්‍යාධි බය මරණ බය ශෝක බය මේ බය පහ අතීත වර්තමාන අනාගත වශයෙන් තුනෙන් ගුණ වුණාම 15ක් ඊළඟට සොර භය සතරංගෙන් වෙන භය රජයෙන් වෙන භය ජලයෙන් ඇති වෙන භය ගින්නෙන් ඇති වෙන භය මෙතන සොර භය සතර භය රාජ භය ඒ වගේම ගින්නෙන් ජලයෙන් ඇති වෙන භය කියලා එතනත් පහක් තියෙනවා එතකොට බය 20ක් වෙනවා. දණ්ඩෝ බය දුක්ගති ඝෝරරාග. ඊළඟට දණ්ඩ බය. රජවරුන්ට අහු වෙලා හිටන් දඬුවම් විඳින්න ලැබෙනවා. දුර්ගති බව. සතර පාදුක් වලට වැටිලා දුගති ඒවැ විඳින්න වෙන ඒක පිළිබඳව තියෙනවා. ඝෝර රෝගෝ ජීවිතාන්තයේ දක්වාම සුව කරන්නට බැරි මහා බරපතල රෝගවලට පත් වෙන එකත් බයයි. අත්තානුවාදෝච පරානුවාද. ආත්මානුවාද බය. තමයි යම් යම් වැරදි කළා නම් Tamanටම දෙස් දෙනවා. Tamanටම කියනතෝ මේ වැරද්ද කළා. මේ අත්තානුවාද බය කියන්නේ ඒක. Tamanම Tamanට අපවාද කරනවා. පරානුවාද බය කියන්නේ අනුන්ගෙන් එන අනුන් බැනුම් නින්දාපාත ඒව. එතකොට මෙතන ඔක්කොම බය 25ක් මෙන්න මේ ටික තමයි පස්විසි මහ බය කියන්නේ. ඉතින් මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට ජාගරයාන යෝගයේ දෙන්නා වූ තෙපි මගේ මේ වචනේ අසව. යම් කෙනෙක් කෙලස් නිද්‍රාවෙන් නින්දට වැටුණා වුනම් ඒ තෙපි ප්‍රබෝධම අවදි වේ. සුත්තා ජාගරිතං සෙය්‍යෝ නින්දට වඩා කෙලස් නින්දට වඩා මේ නිදිවර්ජිතව භාවනාවේදීම ඊටාම උතුම්. නත්ති జాగරතෝ බය. జాగරයාන යෝගයේ දෙන්නාට කිසිම බයක් නැහැ කියන එකයි එයින් අදහස් කරන්නේ මේ කියන ලද පස්විසි මහා බය. මේ මොනවත් ඇති වෙන්නේ නැහැ දිවා රාත්‍රී දෙකේ මෙහෙත මහන්සි වෙලා జాగරයාන යෝගයේ දෙමින් භාවනා කරන තනත්තාට කියලා බුදුරජාණන් වහන්සේ වදාරා. ඊළඟට දේශනා කරනවා යෝ జాగරත සත්‍තිමා සම්පජානෝ සමා ආදිත විපස්සන්න. දැන් මෙතෙක් මේ කාරණා පදවල අර්ථය කියලා දෙනවා. යම් කෙනෙක් జాగරියාන යෝගයේ දෙනවා නම් සිහිනුවණින් යුක්ත වෙනවා නම් සිතේ එකඟතාවයෙන් යුක්ත වෙනවා නම් ප්‍රීති ප්‍රමෝදයෙන් යුක්ත වෙනවා නම් ප්‍රතිපත්ති ධර්මයන් පිළිබඳව ශාස්ත්‍රෝන් වහන්සේ කරේ පහන් බවෙන් යුක්ත වෙනවා. එහෙම වෙමින් කාලේන සෝ සම්මා ධම්මං පරිවීමං සමාන සුදුසු කාලයේහි මේ විදියට මේ ධර්මයන් පිළිබඳව විමසන ඒක තෝරලා තියෙන්නේ සම්මා ධම්මං පරිවීමං සමානෝති මේ සම්මා ධම්මං පරිවීමං සමානෝ කියලා කියන්නේ විපස්සනාය ආරම්මන දෝතං තේ භූමක ධම්ම විදර්ශනාවට ආරමණ වන මේ ත්‍රි භූමික ධර්ම කාම රූප අරූප කියන ලෝකත්‍රයටම අසු වෙන ධර්ම සම්මා ඥායන සුදුසු ආකාරයට නුවණින් ඥායානුකූලව යථා නිබ්බින්දන විරජ්‍යනාදල සම්භවයි යම් අවස්ථාවක මේ නිබ්බින්දන විරජ්‍යන කියන මේවා පහළ වෙනවා. ඒවං පරිතෝ විමාංසන්ත සබ්බාකාරේන විපස්සන්තෝති අක්ඛය. ඒ විදිහට විදර්ශනා කරමින් කියන තේරුම. මේක සරල තේරුම දැන් අපි භාවනා මානසිකාර පවත්තන අපි පුරුදු හැටියට ගන්නමු පංච උපාදානස්කන්ධය පිළිබඳව. මනාකොට මේ භාවනා කර්මස්ථානයේ වඩමින් තමන්ට දැනෙන අරමුණු අනිත්‍ය ආදි වශයෙන් භාවනා කරමින් යන කොහොමද නිබ්බින්දන විරජ්‍යනාදය සම්භවයි මේ විදර්ශනා භාවනාවෙන් නිබ්බින්දනය කියන්නේ මේ කලකිරීම. මොකද කලකිරෙන්නේ මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම කැඩිලා බිඳිලා යාම දැක්කහම ඒ පිළිබඳව නුවණින් කලකිරීම. නිබ්බින්දන කියන්නේ එහෙම කලකිරෙන විරජ්‍යනාද විරජ්‍යන කියන්නේ නොඇලීම දැන් නිබ්බින්දන කියන්නේ මෙතන විදර්ශනාවක් විදර්ශනා භාවනාවෙන් තමයි මේ නිබ්බින්දනය කියන එක පහළ කරන්නේ විරජ්‍යන කියන්නේ නොඇලීම මේක ඊළඟට ඒක තමයි විමුක්ති කියන්නේ නිබ්බින්දන විරජ්‍යන විමුක්ති කියන්නේ විමුක්ති කියන්නේ මාර්ග ඵලය. මේ විදිහට දල වශයෙන් ගත්තහම මේ විදර්ශනා මාර්ග ඵල පහළ වෙන තුරු මේ සම්මා ධම්මං පරිවේමං සමානෝ කියන්නේ මේ නාම රූප ධර්මයන් පංච උපාදානස්කන්ධ ධර්මයේ පිළිබඳව ਸਰව ප්‍රකාරයෙන්ම විදර්ශනා භාවනා කරනවා කියන තේරුම. ඒගොල්ලෝ තවත් මේකේ තව අර්ථයක් කියනවා. අත්වා කාලේනාචි මග්ගපටිවේද කාලේ. දැන් මේ කාලේනසෝ සම්මා ධම්මං පරිවේමං සමානා කියලා කියවනා තන කාලය කියලා කියන්නේ මාර්ග අවබෝධය කරන කාලය මාර්ග ඥානයක් ලබා ගන්න කාලය සම්මා ධම්මං පරිවේමං සමානාති සම්මා ධම්මං පරිවේමං සමානා කියලා කිව්වේ සම්මදේව චතුසත්‍ය ධම්මං පරිඥාපි සමයාදි වශයෙන් විමංසන්තෝ ඒකාභි සමේන අභිසමන්තෝ කියන තේරුම මනාකොට චතුරාර්ය සත්‍ය ධර්මයන් පරිඥාභි සමයාදි වශයෙන් විමසනා කියන්නේ ඒක භාවනා විදර්ශනා වශයෙන් භාවනා මානසිකාරයේ පවතී. පවත්තමින් ඒකාභි සමයේන අභිසමය. අභිසමය කියන්නේ අවබෝධ කරගන්නවා. ඒකාභි සමය කියන්නේ එකටම අවබෝධ කරගන්න. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් එකටම අවබෝධ කරගන්න. ඒ වුණාට නම් වශයෙන් වෙනස තියෙනවා තිබුණාට අවබෝධය වෙන්නේ එකවරක්. දුක්ඛ සත්‍ය පරිඥාභි සමය වශයෙන් සමුදය සත්‍ය පහානාභි සමය වශයෙන් නිරෝධ සත්‍ය සත්‍ය කිරියාපි සමේ වශයෙන් මාර්ග සත්‍ය භාවනාපි සමේ දැන් අවබෝධ කරන්නේ විදිහට දැන් මේ ඒකාපි සමේන අபிසමන්තෝ කියලා විස්තර කළේ ඒක එකම වර්තම මේ හතරම අවබෝධ කරගන්න කොහොමද පරිඥාපි සමේ කියන්නේ මේ පංච උපාදානස්කන්ධේ නාම රූප ධර්මයන් මනාකට පිරිසිඳ දැනගැනීම අතටගත් දෙයක් වාගේ මේවැ අනිත්‍ය ආදී ලක්ෂණ ඔක්කොම මනාකොට තේරුම් ගැනීම තමයි පරිඥාභි සමය කියන්නේ. අභි සමය කියන්නේ අවබෝධ කිරීම. එතකොට දුක්ඛ සත්‍ය පරිඥාභි සමය වශයෙන් අවබෝධ කරගන්න. සමදේ සත්‍ය පහානාභි සමය. සමදේ ප්‍රහාණය කරන්නට තියෙන්නේ ඒක පහානාභි සමේ වශයෙන් ආවෝක. ඊළඟට නිරෝධ හත්‍ය සච්චිකරියාභි සමේ වශයෙන්. සාක්ෂාත් කිරීම වශයෙන් ආවෝක. මාර්ග සත්‍ය භාවනාභි සමාසය. වැඩි දියුණු කිරීම වශයෙන් ආબોධ කරගන්න. ඒක තමයි මේ විස්තර කළේ සතු සත්‍ය ධම්මං පරිඥාදි සමයාදි වශයෙන් වේමන්සන්තෝ ඒකාභි සමේන අபிසමෙන්තෝ දුක්ඛ සත්‍ය පරිඥාභි සමේ වශයෙන් සමුදය සත්‍ය පහානාභි සමේ වශයෙන් නිරෝධ සත්‍ය සත්‍ය කිරියාභි සමේ වශයෙන් මාර්ග සත්‍ය භාවනාභි සමාය වශයෙන් මේ විදිහට පරිඥා පහාන සත්‍ය කිරියා භාවනා කියන මේ සතර ආකාරයෙන් එකමරණ චතරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න. කාලේනසෝ සම්මා ධම්මං පරිවීමං සමානෝ කියලා කිව්වේ. ඒකෝදි භූතෝ විහනේ තමන්සු. ඒකෝදි භූත කියන්නේ සමාධිමත් වෙලා කියලා. ඒකෝදි භූත කියනවා මේ සමාධිය. මෙතන අදහස් කරන්නේ ලෞකික සමාධියක් නෙමෙයි. ඒ මාර්ග ඥානවලදී ඇති වෙන සමාධිය. විහනේ තමංශ මේ අන්ධකාරයේ ක්ලේශාන්ධකාරය ඔක්කොම නසා දමනවා. ප්‍රඥානමෙති ආලෝකයෙන් අවිද්‍යාදී මේ ක්ලේශාන්ධකාරය සම්පූර්ණයෙන් නසල දමනවා කියන තේරමයි එතන අදහස්. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ භාවනා යෝගීන්ට තාමත්ම අවශ්‍ය වෙන කාරණා තමයි දේශනා කරන්නේ. ඊළඟට තවදුරටත් වදාරනවා තස්මාහා වේ జాగරියං භජේත ආතාපේ බික්කු නිපකෝ ඥානලාභී සංයෝජනං ජාති ජරායතිත්තා ඉදේව සම්බෝධි මනුත්තරං භුසේ ඒ ගාථාවෙන් අදහස් කරන්නේ තස්මා හවේ జాగරියං භජේ ඒ නිසා ඒකාන්තයෙන්ම අර జాగරයාන යෝගයේ හැසිරේ ඒ නිසා කිය යන උදින් කියවනේ ආනිසංස සමූහයක් මේ జాగර කියන පදයෙන් జాగරයාන යෝගය ආදී මේ ගුණ සමූහයක් උදින් කියවුණා අන්න ඒ නිසා ඒ ගුණ ලැබෙන නිසා තස්මා හවේ జాగරයන් භජේ. මේ జాగරයාන යෝගයේ යෙදී වාසය කරන්න. කවුද මේක කරන්නේ කොහොමද? ආතාපෙ බික්කෝ නිපකෝ ජහානලාන මේ පද හතරකින් මෙතන කියන ආතාපෙ බික්කෝ නිපකෝ ඥානලාභී ආතාපි ගණයෙන් යුක්තව නිපකෝ කියන ගණයෙන් යුක්තව ඥානලාභී භික්ෂුව කියන තේර මෙන්න මේ තනත්තා තමයි මේක කරන්නේ එතකොට මේ පද හතරෙන් පද තුනෙන් වටිනා අර්ථයක් කියවෙනවා දිගින් දිගට විස්තර කරන්නටම නම් කාලය නැහැ ආතාපය කියන්නේ කෙලස් තවන වීරියෙන් යුක්ත තන. මේ කෙලස් තවන වීරිය කියලා කියන්නේ සම්මයක් ප්‍රධාන වීරිය. නූපන්න කුසල් නූපදීමට උපන්න කුසල් නැති කිරීමට නූපන් කුසල් උපදවා ගැනීමට උපන් කුසල් වැඩි දියුණු කර ගැනීමට ගන්න වීරිය සම්මයක් ප්‍රධාන වීරිය කියලා කියනවා. අන්නේ සම්මයක් ප්‍රධාන වීරියෙන් යුක්ත තනත්තා තමයි ආතාපී මේ ආතප කියන ආතාපී කියන පදය ගැන දවසක් සරියොත් මහ රහතන් වහන්සේ අහපු ප්‍රශ්නයකට උත්තර දීම් වශයෙන් කශ්‍යප සංයුත්තේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වදාරනවා මොකද්ද මේ ආතාපය කියලා කියන්නේ ඉදාංසෝ බික්ඛු අනුප්පන්නාමේ අකුසල ධම්මා උපපජ්ජමාන අනත්ථාය සංවත්තේයන්ත ආතප්පං කරං නූපන්නා වූ අකුසල ධර්මයන් ඉපදුනොත් එහෙම මට අනර්ථය පිණිස අවඩ පිණිස හේතු කියලා මේ භික්ෂුව වීරිය වඩේ. uppannāne akusalāda pāpakā akusalā dhammā appahīyamāna අනත්ථාය සංවත්තේයන්ති ආතප්පං කලං මේ උපන්නා වූ අකුසල ධර්මයන් ප්‍රහීනුනේ නැතිනම් මට අවඩ පිණිස අනර්ථයේ පිණිස හේතු වෙයි කියලා වීරිය වඩනවා. අනුප්පන්නාමේ කුසල ධම්මා අනුප්පජ්ජමාන අනත්ථාය සංවත්තයන්ති ආතප්පං කරමු. නූපන්නා වූ කුසල ධර්මයන් නූපදීමෙන් මට අනර්ථයක් සිදු වෙයි කියලා ඒ නූපන් කුසල් උපදවා ගැනීමට වැරවීරිය දරන. uppannāme kusalā dhammā pahiyyamā අනත්ථාය සංවත්තේයන්ති ආතප්පං කරෝ උපන්නා වූ කුසල ධර්මයන් ප්‍රහීන වෙලා ගියොත් මට අනර්ථය වෙනක හේතු වෙයි කියලා ඒක රැක ගැනීමට වීර්ය කරනවා. මෙන්න මේක තමයි ආතාපය කියන පදයෙන් අදහස් එතකොට මේ జాగරියානුයදේ දෙන්න කියන වදාළ මෙන්න මේ ගුණ වලින් යුක්තව ආතාප මේ කියන ලද කෙලස් කවන වීරියෙන් යුක්ත නිපකෝ නිපකෝ කියන්නේ නුවණ නිපක නේපක්ක පාරිහාරය ප්‍රඥා හබ්බකිච්ච පරිනායකා ප්‍රඥා කියලා මේ නම් ගණනාවක් තියෙන මේ ප්‍රඥා මේක තමයි අවශ්‍යම කරන එක මුලදී භාවනා කරන කෙනෙකුටත් භාවනා කර්මස්ථාන අහගත්තා මේක රඳවා ගන්න හිතේ මේ වෙලාවට මෙහෙම කරන්න ඕන මේ වෙලාවට මෙහෙම කරන්න ඕන මේක භාවනාවට බාධකයක් මේක භාවනාවට යහපතක් ආදී වශයෙන් මේ භාවනා කර්මස්ථානයේ පිළිබඳව හොඳට අවබෝධය ලබන්නේ මේ නේපක කියන ප්‍රඥාවෙන් තමයි. ඒක තමයි භාවනා කරන අයට හැමදෙනාටම ඉතාම ප්‍රයෝජනවත් වන නුවණ මේ නේපක කියන ප්‍රඥාව. කට නිපක්ක නේපක්ක පාරිහාරය ප්‍රඥා, සබ්බකෙච්ච පරිනායකා කියලා නම් හතරක් ඒ ප්‍රඥා ප්‍රභේද කොච්චර තිබුණත් භාවනා යෝගීන්ට පමණන්නේ මේ කාටත් කටයුතු කිරීමට මේ නිපක කියන ප්‍රඥාව තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. උදාහරණයට පෙන්නලා තියෙනවා ගැහන දරුවන් වැඩි පිරිසක් සිටියත් ඒ පවුලේ පිරිමි දරුවෙක් ඉන්නවනම් පිරිමි දරුවා තමයි ඒකේ ප්‍රධානත්වය ගන්න කටයුතු කරන්නේ. ඒ වගේ ප්‍රඥා ප්‍රභේද කොච්චර තිබුණාද? මේ නේපක්ක කියන ප්‍රඥාව තමයි ප්‍රධානත්වයක් ගන්න. ඒකෙන් යුක්ත වෙන්නට ඕන. ඊළඟට ධානලා උපචාර අර්පණා මේ ධාන උපදවාගෙන වාසය කිරීම තමයි ධානලාභී. සංයෝජනං ජාති ජරාය පෙත්ත මේ කටයුතු කරුණාම මේ ජාති ජරා ඔක්කොම ලෙඩ දුක් සේරම දුක්ගෙන දෙන සංයෝජනයන් ඔක්කොම ප්‍රහාණය ඉදේව සම්බෝධි මනුත්තරම් කුසී මේ ජීවිතයේදීම මේ කාලයේම නිරුත්තර වූ සම්බෝධි ස්පර්ශ කරන සම්බෝධි ආબોධ කරගන්න මේ සම්බෝධි කියන්නේ මෙතන රහත් බව නිරුත්තර වූ රහත් බව අවබෝධ කරගන්නවා කියලා මෙතන අන්තිම පාදයෙන් දේශනා කරනවා. කොට මේ ජීවිතයේදී ඒකෙන් පේනවා මේ ප්‍රතිපත්ති ධර්මයන් පිරුවනම් මේ ජීවිතයේදීම ඒ ධර්මය ආબોධ කරගන්නට පුළුවන්. ඉතින් පින්වත්නි දැන් ඉතින් කාල වේලා අවසන් වෙන්නට යන්නේ පැයකටත් වැඩි කාලයක් ධර්ම දේශනා කළා හැමදෙනාම ඉතා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කළා. ධර්ම ශ්‍රවණය කිරීම පමණක් නෙමේ මේ පියා දුන්න කටයුතු වලට අනුව කවුරුත් භාවනා ප්‍රතිපත්ති ධර්මයන් පුරන්නට උත්සාහවන්ත වෙන්නට ඕන. මේ ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිදු කරගන්නා ලද උදාර කුසල බලයේ හේතුවෙන් හැම දිනාටම උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනාව වේවා කියන පැතුම සබා ගන්නවා.